ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමේ යන උභය විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද තපෝවනේ අරිය ධජ ස්වාමීන් වහන්සේ Thank you.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 සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මම තෝරාගත්තේ පටිච්ච සමුප්පාදය තුල ඇතුළත් වට තුනක් පිළිබඳව පටිච්ච සමුප්පාදය ලෞතර බුදුරජාණන් වහන්සේ ඊටමත් අලංකාරව දේශනා කරපු ධර්මයක්. සෝ ධම්මං පස්සති සෝමං පස්සති යම් කිසි කෙනෙක් මාව දකින්න ඕන නම් එයා මගේ කර්මය දකින්න. සෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඒ ධර්මයේ දකින්න පුච්චලේ මාව දකින්න. ඒ ධර්මය තමයි පටිච්ච සමුප්පාදය. ඒ පටිච්ච සමුප්පාදය තුල තියෙනවා වට්ට තුනක්. ඒ වට්ට තුන තමයි ක්ලේශ වට්ට, කම්ම වට්ට, විපාක වට්ට. මේ වට්ට තුලින් පැහැදිලි කරන්නේ තථාගතයන් වහන්සේ සංසාරේ පැවැත්ම. මේ සංසාරේ පැවැත්ම ඊ타ත්ම නිවැරදිව දේශනා කරන එක ක්‍රමයක්. මේ වට්ට තුන පිළිබඳව. කෙලෙස් නිසා කර්ම රැස් කරනවා කර්ම නිසා විපාක විඳිනවා. ඒත් යම් කිසි කෙනෙක් මේ වටය නවත්තන්න අවශ්‍ය නම් එයා විකා විපාක පිළිබඳව දැනගත යුතු වෙනවා. විපාක වටය පිළිබඳව. ඒ විපාක වටය සකස් වෙන කම්ම වටය පිළිබඳව දැනගත යුතු වෙනවා. ඒ කම්ම වටය පිළිබඳව එළවෙන ක්ලේශ වටය පිළිබඳව දැනගත යුතු වෙනවා. සත්‍ය කෙලෙස් නිසා කර්ම කරනවා කර්ම නිසා විපාක විඳිනවා. හැබැයි සත්‍යයේ පුච්චලෙක් නැහැ. සිත තුළ ගොඩනැගෙන සිතුවිලි. ඒ සිතුවිලි වල අපිරිසිදු භාවය නිසා සත්‍ය කර්ම කරනවා. ඒ කර්මයට අනුව විපාක ටිකක් සකස් වෙනවා. මෙන්න මේ පිළිබඳව පැහැදිලි කිරීමක් අද ධර්මදේශනාව තුළින් සිද්ධ කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ සියලු ක්ලේශයන් ප්‍රහීන කළා. සියලු ක්ලේශයන් අවසන් කළා. නැවත හට නොගන්න තැනටපත් කළා. එහෙනම් ඒ ක්ලේශ ධර්මයන් මොනවද? ඒ ක්ලේශ ධර්මයන් කොහෙද හටගන්නේ? ඒ ක්ලේශ ධර්මයන්ගේ පැවැත්ම මොනවද කියන එක අපි කලින්ම දැනගන්න ඕනේ. කෙලස් කියන්නේ සිත අපිරිසිදු කරන ධර්මයට. සිත කිලිටි කරන ධර්මයට. සිත දෝෂ්‍ය කරන ධර්මයට. සිත විනාශ කරන ධර්මයට කෙලස් කියලා කියනවා. කෙලසන ධර්මයට කෙලස් කියනවා. මේන් 10ක් තියෙනවා. දසක් ක්ලේශෝ. ලෝභ දේශ මෝහ මාන දික්ටි විචිකිච්ඡා තීන මිද්ද උද්දච්ච අහිරික අනෝතප්ප මෙන්න මේ දසක් ක්ලේශය සිතේ කෙලසීම නිසා තමයි සත්‍ය කර්ම කරන්නේ ඒ කරන කර්ම 10ක් තියෙනවා දස කර්මපතයි සත්තු මරණව, හොරකම් කරන, වැරදි කාම සේවනයන් කරනවා, කයෙන් කරන අකුසල කර්ම තුනයි. වචනයෙන් කරන අකුසල කර්ම හතරක් තියෙනවා. බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති හිස් වචන කතා කරනවා. සිතින් කරගන අකුසල කර්ම තුනක් තියෙනවා. අධික ලෝභය, දේශය, මිත්‍යාදිචි මේ 10 අකුසල කර්මපත අකුසල කර්ම කර්මපත බවට පත් කරගන්නවා සිතේ කෙලසීම නිසා. ඒ අනුව විපාක ටිකක් සකස් වෙනවා. සත්‍යයක් නැති, කුච්චලයක් නැති, නිස්සත් නිචීව නමුත් විපාක ටිකක් සකස් වෙනවා. ඒ සකස් වෙන විපාක ටික තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. හොඳයි දැන් අපි බලමු මේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අතිශය ශ්‍රේෂ්ඨ උදාහරණය පටිච්ච සමුප්පාදය තුළ මේ වට තුන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි දන්නවා අපි සෑම කෙනෙකුටම සිතක් තියෙනවා. මේ සිතේ හොඳ දේවලුත් හට ගන්නවා නරක දේවලුත් හට ගන්නවා. හොඳ දේවල් වලට කියන කුසල් සිතුවිලි කියලා. නරක දේවල් වලට කියන අකුසල් සිතුවිලි කියලා. ඒතර අකුසල චේතනාත් කියනවා අකුසල කර්මත් කියලා කියනවා. කුසල චේතනා කියනවා කුසල කර්ම කියනවා. දැන් ඒවා සකස් වෙන්නේ මොන හේතුවක් හින්දාද කියලා පරීක්ෂා කළ බැලුවොත් නුවණින් බැලුවොත් ඒ පුච්චලයට තේරෙන සිතේ අපිරිසිදු භාවය නිසා තමයි ඒ ස්වභාවයටපත් වෙන්නේ කියලා. සිතේ අපිරිසිදු භාවය කොහොමද ඇති වෙන්නේ කියන කාරණේ අපි දැනගන්න ඕනේ. කෙලස් පළවෙනි ක්ලේශය තමයි ලෝභය. ලෝභය කියන්නේ ආසාව. ලෝභය කියලා කියනවා බාහිර දේවල් Tamanට අයිති කරගන්න තියෙන කැමැත්තට. ඒකට ලෝභය කියන්නේ. බාහිර සම්පත්, බාහිර වස්තු, බාහිර දේපල Tamanට අයිති කරගන්න තියෙනවා නම් යම් කැමැත්තක්, යම් ආසාවක්, යම් ඇල්මක් ඒකට කියනවා ලෝභය කියලා. ඒක විරුද්ධ වචනය ලෝභය. ලෝභය කියන්නේ ක්ලේශයක්. සිත කෙලසෙනවා, සිත අපිරිසිදු කරනවා, සිත දූෂ්‍ය කරනවා. අනුසතු වස්තු දැක්කහම තමන්ට ඇති වෙන සිතවිල්ලක් ඒ වස්තු තමන් සන්තක කරගන්න. ඒක හොඳට නුවණින් පරීක්ෂා කරලා බලන්න එහෙම වෙනවද කියලා. වෙනවා. අනුසතු වටිනා වස්තු දැක්කහම තමන්ට හිතෙනවා ඒ වස්තු තමන් සන්තක කරගන්න. තියෙනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ ඒ පිළිබඳව කල්පනා කරනවා. ඒ කල්පනා කරනවට කියන විතර්ක කියලා. ඊට පස්සේ ඒ පිළිබඳව සොයා බලනවා. ඒකට කියනවා ਵਿਚාර කියලා. දැන් බාහිර ලස්සන දෙයක්, අලංකාර දෙයක්, මනරම් දෙයක් දැක්කාම සිතට ආස්වාදයක්, සතුටක්, සොම්නසක් ඇති වෙනවා. ඒ ආස්වාදජනක, ඒ සතුට සහගත, ඒ සොම්නස් සහගත සිතවිල්ල සිත තුළ පවත්වන්නම හිතෙනවා. ඒ හිතෙන නිසා ඒ අලංකාර දේ, ලස්සන දේ, මනරම් දේ තමන් සංතක කරගන්න සිතවිල්ල බලවත් වෙනවා. බලවත් වෙන්නේ අර විතර්ක හා ਵਿਚාර තුල. ඒ උපකරණය හෝ ඒ පුච්චලය පිළිබඳව කල්පනා කරනවා. සා බලනවා. කල්පනා කරනවට කියනවා විතර්ක. සා බලට සා බලනවට කියනවා ਵਿਚාරය. දැන් කල්පනා කරනවා සොයා බලනවා. කල්පනා කරන්න කරන්න ඒ පිළිබඳව සොයා බලන්න බලන්න සිත කෙලෙසෙනවා. සිත අපිරිසිදු වෙනවා, සිත දූෂ්‍ය වෙනවා. ඒ පළවෙනි ක්ලේශය. Tamanට මේක දැනගන්නත් පුළුවන්. නුවණින් බැලුවොත් මේක දැක ගන්නත් පුළුවන්. ප්‍රඥාවෙන් බැලුවොත් දැක ගන්නත් පුළුවන්. ඒතර දැනගන්නත් පුළුවන්, දැක ගන්නත් පුළුවන්. එහෙම සිතවිල්ලක් හටගෙන ඒ සිතවිල්ල තුළ අර විතර්ක ਵਿਚාර දෙකට ඉඩදීම තුළ ඒ සිත බලවත් වෙනවාද කියලා. ඔව්. ඒක බලවත් වෙනකොට සිත කෙලසිලා ඉවරයි. සිත අපිරිසිදු වෙලා ඉවරයි. සිත දෝෂ්‍ය වෙලා ඉවරයි. ඒ ලෝභයෙන්, තර ලෝභයෙන් සිත කෙලසලා දානවා. ඊළඟ ක්ලේශය තමයි දේශය. ද්වේෂය කියන්නේ තරහ, ක්‍රෝධ, වෛර. ඒ බද්ධ වෛර. නැවත නැවත සිත තුළ පැවැත්වීම. නැවත නැවත ඒ සිතුවිලි පිළිබඳව නැවත නැවත විතර්ක කිරීම, නැවත නැවත ਵਿਚාර කිරීම. නැවත නැවත කල්පනා කරනම විතර්ක නැවත නැවත සොයා බලන. එතකොට ඒ ද්වේෂයෙන් නැමැති ක්ලේශයෙන් සිත අපිරිසිදු වෙනවා. සිත දෝෂ්‍ය වෙනවා, සිත කිලිටි වෙනවා. ඒ දේශය නැමැති ක්ලේශයයි. ඒකාරක මෝහය. මෝහය කියන්නේ ওই ලෝභයටයි දේශයටයි සිත තුළ ඉඩ දීමට තමයි මෝහය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් ඒ ආශාවෙන් සිත දෝෂය වෙන්න ඉඩ දෙනවනම් ඒ ව්‍යාපාදයෙන් තරහෙන් ක්‍රෝධයෙන් සිත දෝෂය වෙන්න ඉඩ දෙනවනම් එයාට මෝහයක් තියෙනවා. ඒතර මෝහයෙන් සිත කෙලසෙනවා. සිත අපිරිසිදු වෙනවා, සිත දූෂ්‍ය වෙනවා. ඒතර අකුසල මූලධර්ම තුනක්ම එතන ඇවිල්ලා. සියලු අකුසල් හටගන්න මුල්. ඒ මූලධර්ම තුනක්ම එතන තියෙනවා. ඒ මූලධර්ම තුනෙන්ම සිත අපිරිසිදු වෙනවා, දූෂ්‍ය වෙනවා. ඊගාව ක්ලේශය තමයි මාන්නය. මාන්නේ කියනවා විවිධ ආකාරයන්. සේයමාන, සදිසිමාන, හීනමාන. තවත් කෙනෙකුට වඩා ඉහළින් ඉන්න තමන්ගේ සිත කැමති වෙනවා. අන් අයට වඩා ඉහළින් ඉන්න. ඒ අයලා දන්නේ නැහැ අපි තමයි දන්නේ. එයා මොනවද දන්නේ මම දන්නා මේක හරියට. ඒකට කියනවා මානිය. සියමාන. ඒක කියනවා ගොඩාක් ගොඩාක් පුළුල් මේ මානිය කියන ධර්මතාවය. මේක අවසන් වෙන්නේ අරියත්තේදී. රහත් වෙනකම්ම මේ මානෙ කියන ධර්මතාවයෙන් සිත කෙලසෙනවා. සිත අපිරිසිදු කරනවා, සිත දෝෂ්‍ය කරනවා. තවත් කෙනෙකුට වඩා ඉහළින් ඉන්න. තවත් පවුලකට වඩා තමන්ගේ පවුල ඉහළින් තියන්න. තමන්ගේ දූ දරුවන් අන් අයගේ දරුවන්ට වඩා ඉහළින් තියන්න. අන් අයට වඩා සමාජයේ තමන් කැපී පෙනෙන්න. අන් අයට වඩා තමන්ගේ තියෙන වස්තු සම්පත් රැස් කරගන්න. මානයක් ඇති වෙනවා. සිතවිල්ලක් ඇති වෙන මානය කියන්නේ සිතවිල්ල. ඒ සිතවිල්ලෙන් සිත දෝෂ්‍ය කරනවා. ඒ දෝෂ්‍ය වුණාම සිත කෙලසිලා. එතකොට ලෝභයෙන් කෙලසිලා, ද්වේෂයෙන් කෙලසිලා, මෝහයෙන් කෙලසිලා, මාන්නෙන් කෙලසිලා. සෙය්‍යම. සදිසමාන කියලා මානිකුත් තියෙනවා. අන්නයහ සමානයි කියලා තමන් ගන්නවා. අන්නයට පුළුවන් නම් තමන්ටත් පුළුවන්. අපි යම් යම් අවස්ථාවලදී මේක පාවිච්චි කරනවා. ඔය ඒගොල්ලන්ට පුළුවන් නම් අපිටත් පුළුවන්. එහෙම අපි කියනවා. එහෙම සමාජයේ අපි කතා කරනවා. ඒ සදිසිමාන ඒගොල්ලන්ටත් පුළුවන් නම් අපටත් පුළුවන්. සදිසිමාන. හීනමාන කියලා මානිකුත් තියෙනවා. ඒ හීනමානයි කියන්නේ අන් අයට වඩා තමන් පහත් කියලා හිතනවා. අන් අය උසස්. අපි පහත් අය. ඒ නිසා අපට එයාලත් එක්ක සම්බන්ධකම් පවත්වන්න බෑ. ඒක හීනමානයි. මේ සේයමාන, සදිසමාන, හීනමාන කියන ත්‍රිවිධ මානෙ සිත අපිරිසිදු වෙනවා. සිත දෝෂ්‍ය වෙනවා. සිත කිලිටි වෙනවා. ඒ තවත් ක්ලේශයක්. අනිත් එක දික්ටි. ගොඩාක් දුරට මේ දික්ටි වලින් තමයි සිත දෝෂ්‍ය වෙන්නේ. සිත කිලිටි වෙන්නේ. සිත අපිරිසිදු වෙන්නේ. තුනුරුවන්ගෙන් බාහිරව යම්කිසි කෙනෙක් විශ්වාස කරලා ඒකෙන්ම තමයි විමුක්තිය ලැබෙන්නේ කියලා හිතනවනම් ඒ පිළිබඳව කල්පනා කරනවා නම් ඒ පිළිබඳව සොයා බලනවා නම් අපි දන්නවා විවිධ ඇදහිම් තියෙන විවිධ පිළිගැනීම් තියෙන විවිධ දර්ශන තියෙන යම්කිසි කෙනෙක් මේ තුනුරුවන්ගෙන් බාහිරව බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය තුනුරුවන්ගෙන් බාහිරව යම්කිසි කෙනෙක් යම් දෙයක් විශ්වාස කරනවා තුනරුවන්ගෙන් හරියන්නේ මේ දේෙන් තමයි හරියන්නේ. මේ දේකොලත් අපිට හරියයි. එහෙම දික්ටි ගත්ත අය ඉන්නවා. එහෙම විශ්වාස කරන අය ඉන්නවා. ඒ අනුව කටයුතු කරන අයත් ඉන්නවා. දික්ටි ලෝකේ 62ක් තියෙනවා. සාසත දික්ටි උච්ඡේද දික්ටි 62ම අරගත්ත ලෝතර බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට. සාසත දික්ටි උච්ඡේද දික්ටි. යම් කිසි කෙනෙක් කිව්වා ලෝකේ සමහර අය කියනවා පරලොවක් නෑ කියලා. ඒ උච්ඡේද දික්කයයි. සමහරක් දෙනා කියනවා පරලොවක් තියෙනවා. භවෙන් භවයට යන ආත්මයක් තියෙනවා. සාසත දික්කය. තථාගතයන් වහන්සේ දේශනා කරන ওই දික්ටි ඔක්කොම වැරදි. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය තමයි සිත කෙලසෙනවාද? කෙලසීම නිසා කර්ම කරනවා, කර්ම නිසා විපාක විඳිනවා. මේ හේතුයෙන් මේ ඵලය හට ගන්නවා, ඒ ඵලය හේතුවක් වෙනවා තව ඵලයක් හදන්න. මේක තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යායය. පටිච්ච සමුප්පාදය අතිශය ගැඹීරයි. ඒකෙන් මම පුංචි කරුණ තුනක් විතරයි ගන්නේ. යමෙකුට පුළුවන් නම් මේ පටිච්ච සමුප්පාදය කියන ධර්මතාවය හරියටම තේරුම් ගන්න අවබෝධ කරගන්න සියලු දික්ටි වලට පිළිතුරු තියනවා කියන්නේ. මම මේ දේශනා කරන මේ ක්ලේශ වට, කම්ම වට, විපාක වට කියන එකත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් නිවැරදිව අවබෝධ කරගන්න තේරුම් ගන්න සියලු දික්ටි වලින් නිදහස් වෙන්න පුළුවන්. මොකද පටිච්ච සමුප්පාදය තුලයි මේක ඇතුළත් වෙන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් උච්ඡේද දික්තියෙන් නිදහස් වෙන්න නම් එයා නියත වශයෙන්ම මේ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගන්න ඕනේ. යම් කිසි කෙනෙක් සාස්ත්‍ව දිට්ඨියෙන් නිදහස් වෙන්න නම් නියත වශයෙන්ම මේ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගන්න ඕනේ. උච්ඡේද දිට්ඨිය අවසන් කරන්න නම් මේ චිත්ත සංතානෙ සිතේ පැවැත්ම හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න බව දකින්න ඕනේ. නොකැඩී නොසිඳී පවතින බව. චිත්ත සංතානෙ නොකැඩී නොසිඳී පවතින බව හේතු ප්‍රත්‍යයන් අනුව. නොකැඩී නොසිඳී පවතින බව හරියටම අවබෝධ වුණොත් උච්ඡේද දික්කේ දුර වෙනවා. නාම රූප ධර්මයන් උපාදිතී භංග වශයෙන් අලුතෙන් අලුතෙන්ම උපදින බව දැක්කොත් මනසින් සාසත දික්කේ දුර වෙනවා. ඒ කියන්නේ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියන සාසත දික්කේ දුර වෙනවා. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින නාම නාම රූප ධර්මයන් ගේ ක්‍රියාකාරීත්වය දැක්කොත් යම් කිසි කෙනෙක් සාසත දික්කේ දුර වෙනවා. අලුතෙන් අලුතෙන්ම උපදිනවා. නාම රූප ධර්මය. ලෝකේ තියෙන කරුණු දෙකයි නාමයයි රූපයයි. ඒතර හේතු ප්‍රත්‍යයන් අනුව චිත්තසංතානයේ නොකෙඩී නොසිඳී පවතින බව අවබෝධ වුණොත් උච්ඡේද දිට්ඨිය දුර වෙනවා. සියලු දිට්ඨි දුර වෙනවා. ඒතකොට උච්ඡේද දිට්ඨිය, සාසත දිට්ඨිය එක 62ක් දිට්ඨි. 62ම කරුණු දෙක තුන ඇතුළත් ඒ සියලු දිට්ඨි වලින් නිදහස් වෙනවා. එහෙනම් පටිච්චසමුප්පාදයම අවබෝධ කරගන්නට උත්සාහ ගන්න ඕනේ. එහෙනම් ක්ලේශ වට. එතකොට යම් කෙනෙක් දික්ටි වල වැටිලා ඉන්නවනම් ඒ සියලු දික්ටි යාඥා කිරීමෙන් අපට විමුක්තියක් ලැබෙනවා. මෙන්න මේ දේ පිළිගැනීමම අපට විමුක්තියක්, නිදහසක්, සාහනයක් ලැබෙනවා. කියලා යම් කෙනෙක් පිළිගන්නවා නම් ඒක දික්තියක්. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ යම් හේතුවක් හැදුවද කුසල හේතුවක් හැදුවද කුසල විපාකයක් තියෙනවා. අකුසල හේතුවක් හැදුවද දුක් විපාකයක් තියෙනවා. කුසල හේතුවක් හැදුවද සැප විපාකයක් තියෙනවා. හේතුඵල ධම. හදන හේතුවට අනුවයි ඵලය. එහෙමනම් ක්ලේශ වට. සියලු දික්ටි වලින් නිදහස් වෙන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධය තුළ. දිට්ඨිය කියන්නේ ක්ලේශයක්. අතිශය භයානකම ක්ලේශයක්. මේක නැති වෙන්නේ සෝවාන් මාර්ගයේදී. සෝවාන් ඵලයේදී මේක නැති වෙනවා. සක්කාය දිට්ඨියත් එක්ක 62ක් දිට්ඨි ප්‍රහීන වෙන්නේ සෝවාන් මාර්ග සෝවාන් ඵලයේ. ඒ විතරක් නෙමෙයි. ඒ සක්කාය දිට්ඨියත් එක්ක ඒ සියලු දිට්ඨි නැති කරන්න විචිකිච්ඡාව සීලබත පරාමාස කියන සංයෝජනත් එක්ක. දිට්ඨියෙන් අපේ සිත කෙලෙසෙනවා. විචිකිච්ඡාව සැකය. පෙරභවයේ හිටියේ මමද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කොහොම වෙලා ඉඳලා කොහොම වුණාද? හිතනවා. ඒ පිළිබඳව සැකයක් තියෙනවා. වර්තමානයේ ඉන්නේ මමද? මම නෙමෙයිද? කවුරු වෙලා ඉන්නවද? කොහොම ඉන්නවද? කොහොම වෙලා කොහොම වෙයිද? වර්තමානයේ. අනාගතේ කවුරු වෙයිද? කොහොම වෙයිද? කවුරු වෙලා කවුරු වෙයිද? මොන ආකාරයෙන් වෙයිද? එහෙම හිතනවා. මේ පටිච්ච සමුප්පාදය තුළ ඔය අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයම විසඳනවා. අතීතයේ සිදුවෙන ආකාරය වර්තමානයේ සිදුවෙන ආකාරය හා අනාගතයේ සිදුවෙන ආකාරය සම්මුති වශයෙන් ගත්ත සත්‍ය ප්‍රචාවක පැවැත්ම. නමුත් සත්‍යයේ පැවැත්මක් නැහැ කියන කාරණය බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන න්‍යාය. සත්‍යයේ පැවැත්ම නෙමෙයි තියෙන්නේ පුජ්‍යලයකේ පැවැත්මක් නෙමෙයි තියෙන්නේ කෙලෙස් නිසා කර්ම කරනවා කර්ම නිසා විපාක විඳිනවා. හැබැයි විඳින කෙනෙක් නෑ. හැබැයි විපාක සකස් වෙනවා. මම ඒ පිළිබඳව පැහැදිලි කරනවා. විචිකිච්ඡා අතීතය පිළිබඳව වර්තමානය පිළිබඳව අනාගතය පිළිබඳව කර්ම 16ක් තියෙනවා. මේ 16 ආකාර සැකය විචිකිච්ඡා මේ ක්ලේශ වට කම්ම වට විපාක වට කියන මේ ත්‍රිවිධ වටෙන් මේ ප්‍රශ්නයක් විසඳනවා සැකය අයින් කරනවා සක්කාය දිට්ඨිය අයින් කරන්න පුළුවන් සීලබ්බත පරාමාස කියන සංයෝජනයත් අයින් කරන්න පුළුවන් එතකොට ඔයත් දන්නවා මේ ටික අයින් කළොත් ඒ පුච්චලේ ඉන්නේ කොහෙද කියන කාරණේ උද්දච්ච තීන මිද්ද කියලා අකුසලයක් තියෙනවා සිත දෝෂ්‍ය කරන සිත කිලිටි කරන සිත විනාශ කරන ක්ලේශයක් තියෙනවා තීන මිද්ද කියලා කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න සිත වෙරවඩන්නේ මහන්සි ගන්නෑ සිත උනන්දු වෙන්නේ ඒකටයි තීන මිද්ද කියලා කියන්නේ අපි කියනවා නිදිමත ගතිය කියනවා අලසකම කියනවා කම්මැලිකම කියනවා ඒ කම්මැලිකම, ඒ අලසකම, නිදිමත ගතිය, ඒ අකර්මණ්‍ය ස්වභාවය ධර්මය අවබෝධ කරගන්න සිත උනන්දු නැහැ. ඒකටයි තීන මිද්ද කියලා කියන්නේ. මේ ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න මනස උනන්දු නැහැ. ඒ සඳහා උත්සාහවන්ත නැහැ. ඒක තීන මිද්ද. උද්දච්ච කියන්නේ සිත වික්ෂිප්ත වෙනවා. විවිධ අරමුණු ඔස්සේ සිත වික්ෂිප්ත වෙනවා. මේ ධර්මයන් එකින් එක මෙනෙහි කරන්න අඩු වශයෙන් සමර්ශන ඥානෙ උපදවා ගන්න. ඉඩ දෙන්නේ නැහැ සිත ශරණයෙන් වික්ෂිප්ත වෙනවා. ඒ වික්ෂිප්ත වෙනවට කියනවා උද්දච්චය. විවිධ අරමුණු ඔස්සේ සිතේ ස්වභාවය තමයි විවිධ අරමුණු ඔස්සේ යන්නේ. ඒ උද්දච්චයට යනවා සිත. ඒකත් ක්ලේශයක්. සිත අපිරිසිදු කරනවා. සිත දෝෂ්‍ය කරනවා. සිත කිලිටි කරනවා. අහිරිකානෝතක්. එතකොට ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දික්ටි, විචිකිච්ඡා, තීනමිද්ධ, උද්දච්ච, අහිරිකා. අයිරික කියන්නේ ලැජ්ජාවක් නෑ මොකටද ලැජ්ජාවක් නැත්තේ මෙන්න මේ සිත කෙලසෙන සිත අපිරිසිදු කරන සිත දෝෂය කරන ධර්මයන් සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නිහඬව බලාගෙන ඉන්නවා ලැජ්ජාවක් නේ බයිකුත් නේ අනතප්ප දෙකෙන්ම සිත කෙලසෙනවා ලෝභයට සිත තුළ ඉඩ දීලා තියෙනවද? දේශයට ඉඩ දීලා තියෙනවද? මෝහයට ඉඩ දීලා තියෙනවද? මාන්නයට ඉඩ දීලා තියෙනවද? දික්කයට ඉඩ දීලා තියෙනවද? විචිකිච්ඡාවට ඉඩ දීලා තියෙනවද? තීන මිද්දයට ඉඩ දීලා තියෙනවද? උද්ධච්චයට ඉඩ දීලා තියෙනවද? ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය වත් තේරුම් ගන්නේ නැතුව ඒවා හොඳට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නිහඬව බලාගෙන ඉන්නවා ලැජ්ජාවකුත් නැහැ බයකුත් නැහැ. ඇයි? ඒ දස ක්ලේශයන් නිසා දස කර්මපත කියන කරුණු ටිකක් සකස් වෙනවා. අර 10ම සිත තුළ ගොඩනැගෙන ශක්තිය. සිත අපිරිසිදු කරන, සිත දූෂ්‍ය කරන. ඒ ශක්තියින් කෙලස්. කර්ම 10ක් තියෙනවා. ඒ කෙලසීම නිසා තමයි සත්‍ය කර්ම කරන්නේ. ඒ දස ක්ලේශයන්ගෙන් සිත කෙලසෙන්නේ නැත්නම් අපිරිසිදු වෙන්නේ නැත්නම් සත්‍ය කර්ම කරන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රහීන කළේ ක්ලේශ ධර්මයන්. කෙලෙස්. තථාගතයන් වහන්සේ නික්ලේශී. අපි සියලු දෙනා කෙලෙස් සහිතයි. තථාගතයන් වහන්සේ කෙලෙස් රහිතයි. රාතන් වහන්සේ නික්ලේශී. කෙලෙස් රහිතයි. අපි කෙලෙස් සහිතයි. ඒ කෙලෙස් සහිත නිසා කර්ම කරනවා. මොනවාද කර්ම? කයෙන් කර්ම තුනයි. ලෝභය නිසා සත්තු මරණය. දේශය නිසා සත්තු මරණ. ඒ දෙක පිළිබඳව අනවබෝධය නිසා, මෝහය නිසා සත්තු මරණ. මානය නිසා සත්තු මරණ. දික්ටි නිසා කම්මසගත සම්මා දිට්ඨියවත් නැත්තම් සත්තු මරණ. දික්ටි නිසා මරණ. ධර්මය අවබෝධ කරගන්න සිත වෙරවඩන්නේ මහන්සි ගන්න ප්‍රාණඝාතය කරනවා. මේ දස ක්ලේශයන් නිසාම සත්‍ය අකුසල් කරනවා. ප්‍රාණඝාතය කරනවා. ඒ වගේම අදත්තාදානය කරනවා. කයෙන් කරන අකුසල් තුනයි ඔයත් දන්නවා. ඒ කයෙන් කරන අකුසල් තුනම කරන්නේ මේ සිතේ කෙලෙසීම නිසා. සිතේ අපිරිසිදු ස්වභාවය නිසා, සිත දෝෂ්‍ය වීම නිසා. අන්සතු වස්තුවක් තමයි සාන්තක කරගන්න සිතවිල්ල පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ අර ලෝභය නිසා. දේශය නිසා. ඒ දෙක පිළිබඳව නොදන්න නිසා මෝහය. ඒතර ලෝභ දේශ මෝහ අකුසල මූල ධර්ම. ඒ අකුසල මූල ධර්ම සිත තුළ ක්‍රියාත්මක වෙනවාද? එයා ප්‍රාණඝාතයක් කරනවා, දත්තාදානයක් කරනවා, කාම මිත්‍යාචාරයක් කරනවා. කයෙන් අකුසල තුනම කරනවා. හරිද දන්නවා කයෙන් කරන අකුසල තුනයි. කාය කර්ම සත්‍ය මරණ හොය ප්‍රකම් කරන වෙලදී කාම සේවනයන් කරනවා. ඒ කර්ම කරන්නේම ඒ කර්ම ඊට පස්සේ බලවත් වෙනවා. ඒ පිළිබඳව කර්ම කරලා ඒ පිළිබඳව සිත බලවත් වෙනවා. බලවත් වුණාම ඒක කර්මපතයක් වඩපත් වෙනවා. කර්මපතයක් වඩපත් වුණාම විපාකයක් සකස් කරන්න පුළුවන්. කර්මයට විපාකයක් සකස් කරන්න බැහැ. කර්මපතයකට විපාකයක් සකස් කරන්න පුළුවන්. ඒ නිසා තමයි මම මුලින් සඳහන් කළේ මේ දසයම අකුසල කර්මපත. කර්මපත බවට පත් වෙනවා මේවා මොකක් නිසාද? සිතේ කෙලසීම නිසා. සිතේ අපිරිසිදු භාවය නිසා. සිත දෝෂ වීම නිසා. එහෙනම් කයෙන් කරන කර්ම තුනයි. වචනයෙන් කරන කර්ම හතරක් තියෙනවා. බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති හිස් වචන කතා කරනවා. වචී කර්ම. සමහර කෙනෙක් හිත දැන දැනම බොරු කියනවා. කේලම් කියනවා. තවත් අය බිඳවන්න. තවත් අය කොටවන්න. එහෙම කියලා එයත් පැත්තකට වෙලා ඉඳලා ඉඳගෙන සතුට වෙනවා. සමහර අය පරුෂ වචන කතා කරනවා. නොබින වචන කතා කරනවා. පරුෂ වචන කතා කරනවා. තව කෙනෙක් වැඩ කර නැති හිස් වචන කතා කරනවා. මේ පුච්චර මේ හතරම කරන වචනේ. බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියන වැඩකට නැති හිස් වචන කතා කරන. වචී කර්ම. ඒතර ඒ කර්ම කරන්නේ හොඳට හිතලා කල්පනා කරලා. ඒ කල්පනා කරනවට කියන විතර්ක කියලා, සොයා බලනවට කියන ਵਿਚාර කියලා. ඒවා කර්මපත බවටපත් වෙන වචී කර්ම. සිතෙන් කරන කර්ම තුනක් තියෙනවා. ලෝභයයි, දේශයයි, මිත්‍යා දිට්ඨියයි. ତර සිතෙන් ඇතිවන කුසල කර්ම තුනයි. මේ සියලු කර්ම වලට මුල් තියෙනවා. හැබැයි ලෝභයයි, දේශයයි, මෝහයයි ක්ලේශ ධර්මයන්. මේ කරුණු හත කර්මපත. හේයි ලෝභය, දේශය, මෝහයයි සිත තුළ ගොඩනැගෙන ධර්මතාවයන් ඒ ධර්මතාවයන් අයිති වෙන්නේ කෙලෙස් වලට. ලෝභ, දේශ, මෝහ. අන්න යම් කිසි කෙනෙක් ඒ දස ක්ලේශය නිසා මේ කර්මපත මේ කරුණ හත සිද්ධ කරනවා. කර්මපත හත බවට පත් කරන මේ කරුණ හත. කයෙන් තුනයි වචනෙන් හතරයි. දැන් කර්මපත බවට පත් කරගත්තාම කර්මයන්ට විපාකයක් ඇති කරන්න බෑ. කර්මපතයට පුළුවන් විපාකයක් ඇති කරන්න. මොනවාද ඇති කරන විපාක? සත්‍යයක් හදන්නේ, පුච්චලයක් හදන්නේ, ජීවයක් හදන්නේ, හදනවා විඥානයක්. ඒ විඥානය තමයි සංකාරපච්චය විඥාන. ඔන්න ආරම්භ දුන්නා විඥානය. සංස්කාර කිව්වේ කුසල සංස්කාර අකුසල සංස්කාර වලට. ඒතර කුසල සංස්කාර අකුසල සංස්කාර තුල එයින් ආරම්භණයක් අරගෙන භව දෙක සම්බන්ධ කරනවා ප්‍රතිසන්දි විඥානය. දැන් අපිට සකස් වෙලා නැද්ද කියලා හොඳට බලන්න. අපේ විඥානය සකස් කළ දුන්නා. ඒ වගේම අපිට සකස් කරලා දුන්නා නාම රූප දෙකක්. පුජ්‍යලෙක් සකස් කරලා නැහැ. නාම ධර්මයන් වේදනා සංඥා සංකාර විඥාන. නැත්නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. නාම ධර්මයන්. අසෝනමයක් සිතා 52ක් චෛතසික නාම ධර්ම. 28ක් රූප සතර මහා ධාතු, ඒවා සුද්ධාෂ්ටක කලාප රූපය. අපිට විඥානයක් සකස් කරලා දීලා තියෙනවා. පුජ්‍යලයක් නෙමෙයි විඥානය කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි සත්‍යයක් නෙමෙයි ජීවයක් නෙමෙයි. නාම රූප දෙක කියන්නේ වේදනා සංඥා සංකාර කියන්නේ සිතුවිලි වල ඇතිවෙන ස්වභාවයන් විතරයි. ඒ නාම ධර්මයක්. සංඥා කියන්නේත් නාම ධර්මයක්. සිත තුළ ගොඩනැගෙන ස්වභාවය. සංඥා කියන්නේ හඳුනා ගන්නවා. වර්ණ වශයෙන් හඳුනාගන්නේ සංඥාවෙන්. සුදු පාට, කළු පාට, නිල් පාට, කහ පාට ආදී වර්ණ හඳුනාගන්නේ සංඥාවෙන්. ඒක නාම ධර්මයක්. දැන් බලන්න අපි නුවණින් කල්පනා කරලා අපිට ඒවා තියෙනවද නැද්ද? ඒතර වේදනාවක් අපිට තියෙනවා, විඳීම අපිට තියෙනවා, හඳුනා ගැනීම තියෙනවා. සංඥා, සංස්කාර. ඒතර සිත බලවත් වෙනවා. දැන් අපිට ලැබිලා තියෙනවා අපේ සිත දැන් බලවත් වෙනවා. මොනවටද බලවත් වෙන්නේ? හොඳ පැත්තට බලවත් වෙනවා, නරක පැත්තට බලවත් වෙනවා. හොඳ පැත්තට බලවත් වෙනාට කිව්වා කුසල කර්ම. නරක පැත්තට බලවත් වෙනාට කිව්වා අකුසල කර්ම. එතකොට ඒ කර්ම දැන් අපේ සිත තුළ ගොඩනගෙනවා. ඒතර අපිට විඥානයක් ලැබුණා, නාම රූප දෙකක් ලැබිලා තියෙනවා, ආයතන හයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ඇස කන නාසය දිව ශරීරය මනස ඒ විඥානය එහෙනම් අපිට ආයතන හයක් ලැබිලා තියෙනවා ආයතන හයට ස්පර්ශයක් සිද්ධ වෙනවා ආයතන හයට ස්පර්ශයක් සිද්ධ වෙනවා කොහොමද සිද්ධ වෙන්නේ ඇසට රූප ස්පර්ශ වෙනවා දැන් මේ වර්තමානයේ මේ මොහොතේ මේ ප්‍රායෝගික ජීවිතයේදී Tamanට දැනගන්න විතර නෙමෙයි දැක ගන්නත් පුළුවන්. එහට රූප ස්පර්ශ වෙන බව. කනට ශබ්ද ස්පර්ශ වෙන බව. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. දිවට රස ස්පර්ශ වෙනවා. ශරීරයට පහස ස්පර්ශ වෙනවා. මනසට අරමුණ ස්පර්ශ වෙනවා. ස්පර්ශ හයක් අපට සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ හය තුළ අපට විඳීම් හයක් තියෙනවා. ඒ විඳීම් හය තමයි අස මූලික කරගෙන විඳීමක් අපි විඳිනවා. පුච්චලේකට නෙමෙයි මේක වෙන්නේ. මෙතන තුල තියෙන හේතුඵල ධර්මතාවය තුල සිදුවෙන ක්‍රියාවක්. කොහොමද සිද්ධ වෙන්නේ? වේදනා 6 ඇස ප්‍රධානයි. ඒකට බාහිර රූපයක් සම්බන්ධ වෙනවා. ඒ කරුණු දෙක නිසා දෙකේම නැති දෙයක් වෙනවා. ඒ රූපය පිළිබඳව දැක ගැනීම සිතක්. ඒ රූපය දකින සිතක්. රූපය පිළිබඳව දැන ගැනීම සිතක්. දකිනවා දකින්නත් එක්කම දැනගැනීමේ සිතක් එනවා. ඒවට කියනවා චක්ක විඥාන. ඒ කර්ම තුන එකතු කරලා දුන්නේ අර ස්පර්ශයේ විසින් ස්පර්ශය නිසා විඳිනවා. දැන් බලන්න වර්තමානයේ අපට සිද්ධ වෙන්නේ එතකොට අපි විඳින්නේ පුච්චලයක්ද විඳින්නේ සත්‍යයක්ද විඳින්නේ කෙනෙක්ද විඳින්නේ එහෙම නැත්නම් අස මූලික වෙලා විඳින විඳීමක් තියනවාද බුද්ධියෙන් බැලුවොත් නුවණින් බැලුවොත් ප්‍රඥාවෙන් බැලුවොත් මේක අල්ලගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්, අවබෝධ වෙනවා. මේ කෙලෙස් නිසා සත්‍ය කර්ම කරනවා, කර්ම නිසා විපාක විඳිනවා. එතකොට කෙලෙස් කියන්නේ නාම ධර්ම, කර්ම කියන්නේ නාම ධර්ම, චේතනා දැන් ඒ අනුව සකස් වෙලා තියෙනවා නාම රූප දෙකක්. ඒ නාම රූප දෙක තුල සිදුවෙන ක්‍රියාවක් තියෙනවා. ඒතර දැන් අපිට ලැබිලා තියෙන දේ අපිට හොඳට දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. විඥානය අපිට ලැබිලා තියෙනවා. විඥානය කියන්නේ අරමුණ දැනගන්න ස්වභාවය. නාම රූප දෙකක් අපිට ලැබිලා තියෙනවා. වේදනා, සංඥා, සංස්කාර හා ඒ ධර්මයන් läගලා ඉන්න ස්ථානයක් තියෙනවා. ඒ රූප ධර්මයන් මත. ඒ läගලා ඉන්න ස්ථානය තමයි ශරීරය. හෘද අවස්ථය ඇසුරු කරගෙන හටගන්නේ සිත්. ඒ සිත්තර පවතින ස්වභාවයන් තමයි අර වේදනා සංඥා සංස්කාර. එහෙනම් එහේ මූලික වෙලා හටගන්න විදීමක් තියෙනවා අපිට. කාටවත් කියන්න බෑ නෑ කියලා. හැබැයි ඒ විඥානයත් ස්පර්ශය ඒ විඳීමත් හටගත්තේ අර ඇසයි රූපයයි නැමැති රූප ධර්ම දෙක නිසාමයි. ලෝකේ කිසි කෙනෙකුට කියන්න බෑ ඒ ධර්ම දෙක නැතුව කෙනෙකුට විඥානය ස්පර්ශය හා විඳීමක් ලබන්න පුළුවන් කියලා. කිසි කෙනෙකුට ලබන්න බෑ. යම් කිසි කෙනෙක් ලබනවා නම් එහෙන් වින්දනයක් එයාට ඒකට ඇසවණෙමයි. බාහිර රූපයක් හෝනේ දෙක නිසා හැදෙන සිත. එතන ඉඳලා හැදෙන්නේ නාම ධර්ම තුනක්. හැදෙන සිත කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා වෙදිනවා. කන බාහිර ශබ්දය දෙක නිසා හැදෙනවා සිතක් කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා කනේ. වර්තමානයේ සිද්ධ වෙන සිදුවිලිය සිදු ඒ සිදුවීම තමයි මේ පෙන්වන්නේ. එතකොට පුච්චලයකට වෙන දෙයක් නෙමෙයි, සත්‍යයකට වෙන දෙයක් නෙමෙයි, කෙනෙකුට වෙන දෙයක් නෙමෙයි හේතුඵල ධර්මතාවය. හේතුන්ගෙන් හටගන්න ඵල ටිකක්. නාස්‍යයි ගන්ධයයි ඒ දෙක නිසා හැදෙන සිතයි කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා එතකොට ගාන විඥානයත් ගාන සංපස්සයත් ගාන සංපස්සජා වේදනා කියන ධර්මතා තුනම නාම ධර්ම. නාසය ගන්ධය රූප ධර්ම. එතකොට නාසයෙන් විඳිනකොට නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙලා තියෙනවා. උදව් වෙලා තියෙනවා. පිට වෙලා තියෙනවා. ජීව සංපස්සජා වේදනා. දිව මූලික කරගෙන හටගන්න විදීමක් තියෙනවා අපිට. ඒකට දිව වනේ. බාහිර රසය වනේ. දෙක නිසා හැදෙනවා සිතක් ඒ දෙකේම නැති දෙයක් ඒ සිත ජීව විඥාණය කර්ම තුන එකතු කරන් ස්පර්ශයයි ජීව සංපස්ස ජීව සංපස්සජ වේදනා හැබැයි අපි හිතනවා මම තමයි විඳින්නේ මට තමයි රස මට තමයි මිහිරි පැණි රසයි තිත්ත රසයි කහට රසයි ඇඹුල් රසයි මේ සියලු රස මම විඳින්නේ කියලා නෑ හේතුඵල ධර්මතාවයක් තියෙනවා කාය සංපස්සජ වේදනා කය බාහිර සීත උෂ්ණ දෙක ඒ දෙකේම නැති දෙයක් වෙනවා එතන ඉඳලා කාය විඥාන ඒ සීත උෂ්ණ පිළිබඳව දැනගැනීමේ සිට කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා ඒ විඥානයේ ස්පර්ශය හා විඳීම නාම ධර්ම තුනක් සිත තුළ ඇති වෙන ස්වභාවයන් නාම ධර්ම කියන්නේ මනසම්පසිතා වේදනා මනස බාහිර අරමුණු ඒ අරමුණ වලට ගන්න එක්ක නාම ධර්මයක් එක්ක රූප ධර්මයක් ඒ දෙක නිසා හැදෙනවා සිතක් මනෝ විඥානය කරුණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා වෙදිනවා මනෝ විඥාන මනෝ සංපස්ස මනෝ සංපස්සජ වේදනා කියන ධර්මතා තුනම නාම ධර්ම මනසත් නාම ධර්මයක් බාහිර ගත්තොත් රූප ධර්මයක් එකක් රූප ධර්ම හතරක් නාම ධර්ම වෙනවා මේ නාම රූප දෙකක් ඕනොන්ට ප්‍රත්‍ය වීමක් මෙතන තියෙන්නේ එහෙනම් මේ විපාක ටික අපිට දැන් ලැබිලා තියෙනවා බලන්න හොඳට පරීක්ෂා කළ බුද්ධියෙන් පරීක්ෂා කළ නුවණින් පරීක්ෂා කළ බලන්න සත්‍යයක් නෑ පුච්චලයක් නෑ ජීවෙක් නෑ නිස්සත්ත්ව නිජීව විඥානය කියන්නේ සත්‍ය පුච්චලයක් නෙමෙයි නාම රූප කියන්නේ දෙකේම සත්‍ය පුච්චලයක් නෙමෙයි සලායතන කියන ආයතන හයේම සත්‍ය පුච්චලයක් නෑ ස්පර්ශ හයේම නාම ස්පර්ශ හයම නාම ධර්ම එතන සත්‍ය පුච්චලයක් නෑ විඳීම් හයක් තියෙනවා එතන සත්‍ය පුච්චලයක් නෑ ක්‍රියාවක් තියෙනවා ඒ ක්‍රියා ඒ ක්‍රියාවලට හේතු සිත තුළ ඇතිවෙච්ච ස්වභාවය. සිතේ හටගත් ස්වභාවය. ඒ සිතේ හටගත් ස්වභාවයන්ට කියනවා කර්මපත හෙවත් කර්ම. ඒ කර්මපත හතයි එම නැද කයෙන් තුනයි වචනයෙන් හතරයි. ඒ හත කර්මපත පත බවට පත් කරගන්න මූල වෙච්ච ධර්මතාවය තමයි දස ක්ලේශය. දස ක්ලේශය. ලෝභ දේශ මොහ මාන දික්ටි විචිකිච්ඡා තීන මිද්ද උද්ධච්ච අහිරිකානෝ සප්ප දසක්කේ කෙලෙස් නිසා කර්ම කරනවා කර්ම නිසා විපාක විඳිනවා පුජ්‍යලේක් නෑ සත්‍යයක් නෑ ජීවයක් නෑ කෙලෙස් කියන්නේ සිතුවිලි ඒවත් නාම ධර්ම කර්ම කියන්නේ චේතනා සිතුවිලි හේවත් නාම ධර්ම හැබැයි විඳින්නේ නාම රූප දෙකක් මෙන්න මේ ආකාරය නිවැරදිව තේරුම් ගත්තොත් මේ පැවැත්ම තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් මේ පැවැත්ම නවත්තන්නේ කොහොමද? දැන් පැවැත්ම පෙන්වලා දුන්නා. හිත කෙටියෙන් කිව්වේ මොකද මේ පැයකට ආසන්න කාලයක් තුළ මේ අතිශය ගැඹීර ධර්මය දේශනා කරන්න හරි අමාරුයි. මේ රාත්‍රී දීර්ඝ කාලයක් යනවා. පැය දෙකමාරක්, පැය තුනකට වැඩි කාලයක් අවශ්‍ය නම් මේ පටිච්චසමුප්පාද ධර්මය හරියටම පැහැදිලි කරනවනේ. තම කෙටියෙන් දේශනා කරන්නේ. එහෙනම් මේ විපාක ටික අපි අයින් කරන්න ඕන නම් අපි කර්ම සකස් නොකර ඉන්න ඕනේ. කර්ම සකස් නොකර ඉන්නනම් අපි කෙලස් ටිකයින් කරන්න ඕනේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ කෙලස් ප්‍රහාණය කළේ. සියලු ක්ලේශයන් ප්‍රහාණය කරලා ලෞතර බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්බෝධියට පත්වලත් මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන ඒකට කියන්නේ ආශ්‍රවක්‍ය ශර ඥානය. ඒ ආශ්‍රවක්‍ය ශර ඥානය උපදවා ගන්න තථාගතයන් වහන්සේට උපකාර වුණේ මේ උතුම් වූ පටිච්ච සමුප්පාද ධර්මයමයි. ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ ওই වට තුනක් මම මෙතන ගත්තා. ඔකේ තව ගොඩාක් කරුණු තියෙනවා. ඔක විස්තර කරන්න. එහෙනම් මේ වට තුන තුලත් අපිට පුළුවන් තේරුම් ගන්න මේ සාස්ත්‍ත දික්ටි උච්ඡේද දික්ටි කියන මේ දික්ටි දෙකෙන් මිදෙන්න මේ වට තුනක් ප්‍රමාණවත් වෙනවා. ක්ලේශ වට, කම්ම වට, විපාක වට. කෙලෙස් නිසා කර්ම රැස් කරනවා, කර්ම නිසා විපාක සකස් වෙනවා. එහෙනම් විපාක වල තියෙනවා ජරා තියෙනවා, ජාති තියෙනවා, ජරා තියෙනවා, ව්‍යාධි තියෙනවා, මරණ තියෙනවා, ශෝක තියෙනවා, කනගාටු තියෙනවා, හැඬීම් තියෙනවා, වැළපීම් තියෙනවා, දුක්ඛ දෝමනස්යන් තියෙනවා, උපායාස තියෙනවා. මෙන්න මේවෙන් මිදෙන්න නම් කර්ම සකස් නොකර ඉන්න ඕනේ. කර්ම සකස් නොකර ඉන්න නම් කෙලෙස් ටික අවසන් කරන්න ඕනේ. අන්න යම් කෙනෙක් කෙලෙස් ටික හොඳට අඳුනගත්තා අඳුනගත්ත පුච්චලයා කර්ම සකස් කරන්නේ කර්ම සකස් කරන්නේ නැති පුච්චලයාට විපාක පිණිස විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ ධර්මතාවයන් සකස් වෙන්නේ එයාගේ පුනර්භවය එතනින් අවසන්. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති ක්‍රැෂ් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පෙරතු ගෞරවනීය දේශකයන්න් වහන්සේ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමේ යන උභය විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද තපෝවනේ අරියතජ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. උන්වහන්සේටත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමු. සැමට තෙරුවන් සරණයි. 2007යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. රාත්‍රී 9ට ප්‍රචාරයට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තලයි මේ. රටේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය හැකි නායකත්වයකට මැතිවරණයේදී බලය ලබා දිය යුතුයයි අගමැති කියයි. ඔදේ ගමන් පිළ මහතාගෙන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක්. රටේ සියලු අන්තවාදීන් ඡන්දයට ඉදිරිපත් වී ඇත්තේ සමගි ජන බලවේගින් බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න ස්වාමීන් වහන්සේ පවසති. මැතිවරණ පැමිණිලි සඳහා මධ්‍යස්ථානයක්. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තවත් විනාඩි දෙකකින් බලාපොරොත්තු වන්නට.